මේක ඇත්තටම මේ සක්මන් කරනකොට දැනෙන වේදනා වේදනා කියන වචනේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන දුක් වේදනාව. නමුත් මෙතන මේ වේදනා කියලා කියන්නේ feelings කියන වචනෙට. විඳීම් කියන එක තමයි මෙතෙන්ට ගන්න වෙන්නේ. ඒ දකින්න විඳීම් නාම වශයෙන්ද රූප වශයෙන්ද නැත්නම් නාම වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම අපි ගත්තොත් එහෙම තද ගතිය කියලා පොළවේ තද ගතිය සහ පයේ මෙරෙක් ගතිය කියන දෙක ගත්තාම ඒ වින්දනයේට හේතු වෙන්නේ නා රූප ධර්මයක්. පොළවේ තියෙන පටවි ගතිය. කකුලේ තියෙන පොළවේ තියෙන ගරු පටවි ගතිය සහ කකුලේ තියෙන ලහු පටවි ගතිය එකතු වෙච්චාම අපි වින්දනයක් ලබන තද ගතිය කියලා. ඉතින් ඒක ටිකකින් උණුසුම සිසිල සාතට මාරු වෙනවා. පොළව නිශ්චලයි පය කංච කම්පනයි පය හෙල්ලෙන සුළුයි කියලා නිශ්චල චංචල ගතියට මාරු වෙනවා එහෙම නැත්නම් මේ පය එහෙම වැදුනට ඒක විසිරලා යන්නේ නැහැ ඒක ගුණ වෙලා අල්ලලා හිටලා තියෙන එකේ තියෙන ආපෝ ධාතුව නිසා කියලා එයින් තේරෙන්න පටන් අර ගන්නවා එහෙම තේරෙන්න පටන් අර ගන්නකොට කියනවා ප්‍රධාන වශයෙන්ම රූප ධර්ම මෙනෙහි කරන්න කියලා. රූප ධර්ම වශයෙන් මුත් නෙවෙයි. ඒ තියෙන දේවල් මේ උණුසුම් ගතිය, මේ සීතල ගතිය, මේ කම්පන ගතිය, මේ චංචල ගතිය, මේ තද ගතිය, මෙලෙක් ගතිය කියලා දැනගන්න කියලා. ඒ දැනගන්නේ නම් වින්දනය හරහා තමයි. ඒක නමුත් ඒකට වැඩිය වේදනා, ඒ කියන්නේ නාම නාම ධර්ම පැත්තට යනකොට රූප ධර්ම කොටසෙම බල බල ඉන්නවනම් අන්තිමට තේරෙන පටන් අර ගන්නවා මේ සෑම රූප ධර්මයක්ම අපිට සම්බන්ධ වෙන්නේ වේදනාව නැති චෛතසිකයේ පහළ වුණාට පස්සේ. වේදනාවෙන් එහාට තමයි ඒක අපිට අපේ අත්දැකීමට අපේ මතකෙට අපිට සම්බන්ධ වෙන්නේ චේතනා වේදනා චෛතසිකයෙන් පස්සේ තමයි. ඒක විස්තර කරනවා සරුවචනාංශය ඔය මදුපින්ඩික වාගේ සූත්‍රවල කීපවලකම කායේච පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපත්‍ය වේදනා. කායට පොළව හරි මොකක් හරි පොට්ටබ්බ ධාතුවක් වදින්න ඕන. වදිනකොට හිත නන්නත්තර වෙන්නේ නැතුව ඒකටම කාය විඥානයේ යෙදුනොත් අපිට ස්පර්ශය කියන එක වැටහෙනවා. ඒ ස්පර්ශය තමයි වේදනාවට ආසන්න කාරණා වෙන්නේ වේදනාවත් එක්ම මේ ක්‍රියාවලිය බුදු වෙලා තියෙන කිසිම කෙලෙසයක් නැහැ සම්පූර්ණ පිවිතුරු වේදනාවට එනවා වේදනාවේදී තමයි අපි මේකට පාට දාන්නේ. කෙලස් දාන්නේ. අපේ අගයන් ආඩම්බරයන් ගන්න මේ වේදනාව හොඳයි. මේ වේදනාව නරකයි. මේක සුබයි අසුබයි කියලා එතනින් එහාට චිත්ත පරම්පරාව කෙලසෙනවා. සරුවඥාන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ එතනින් නතර වෙනවා මිසක්කා දිත්තේ දිත් මුතේ මුත මත්තන්. වේදනාව වේදනාවත් වෙන නතර කරන මිසක මේක වේවා මේක නොවේවා මේක සැප දුක කියන ආලවට්ටම් දෙවිලක් නැහැ එතනින් නතර කරනවා. නමුත් භාවනා කරපු නැති නැත්නම් පුතත්ජන කෙනෙක් වෙනකොට ඒක වෙනකොටම ඒ පිළිබඳව වැලියු ජජ්මන්ට් එකක්. මේක හොඳයි නරකයි හරි වැරදි කියලා අර වේදනාව මතින් ප්‍රපංච කරන්න පටන් ගන්නවා. යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ අර මේ මුළු ලෝකයක්ම තිබුණාට අපිට ගෝචර වෙන්නේ අපේ හැපෙන ටික විතරයි. ඒ හැපෙන ටිකෙන් එන වේදනාව තමයි අපි විතර්කණය කරන්නේ. හොඳ නරක ඊට පස්සේ තමයි ඒක ਵਿਚාරය කරන්නේ ඊට පස්සේ තමයි අපි මේ මතින් පළපුරුදු සංගතියෙන් හොඳ නරක දාන්නේ ලෝකෙ කොච්චර දේවල් තිබුණත් අපිට අදාළ වෙන්නේ අපිට වේදනාව හා සම්බන්ධ වෙච්ච දේවල් විතරයි ඒක මෙනෙහි කරනකොට ඉස්සල්ලාම කියනවා පුළුවන් තරම් රූප ධර්ම රූප ධර්ම වශයෙන් මෙනෙහි කරන යනකොට ඒක හොඳට පරිචයක් එනකොට අත්දැකීමක් එනකොට හිත يعني හොඳ සතියක් සමාධියක් තියෙනවනම් ඉදිරියට යන්න පුළුවන් ඒ නිසා ඒවා වේදනාව වශයෙන් නෙමෙයි අපි දකින්නේ නැත්නම් උනන්දු කරවන්නේ උණුසුම් ගති සිසිල් ගති කම්පන චංචල වශයෙන් තමයි. විඳීම් පැත්තට යන්න අපි දැන් සතිපට්ඨාන සූත්‍රය ගන්නකොට ඉස්සලම කායानुපස්සනාවේදී මේ රූප ධර්ම තමයි හොඳට මෙනෙහි කරන. වෙනුවට පස්සේ තමයි ඒක වේදනානුපස්සනාවට ඒ සතියේ සහ සමාධියේ දියුණු භාවයේ අනුව යන්න අරිනවා මිසක්කා යොමු කරවත් දෙන්න යන්නේ නැහැ. තල්ලු කරන්න යන්නේ තල්ලු කිරුවොත් કૃතිම වෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි මේ ඇත්තට දකින්න දේ මෙනේ කරනවා නැත්නම් හිතින් හිතලා මෙනේ කරනවද යොමු කරනවද කියපු ගමන් මේක හිතලුවක්ද සත්‍යයක්ද කියලා නැත්නම් ප්‍රත්‍යක්ෂයක්ද කියලා හොයන්න අමාරුයි. ඒසම් පුළුවන් තරම් රූප මට්ටමේ පවත්නකොට ඒක පරීක්ෂා කර බැලීමේ ශක්තිය වැඩි. ඒක නිසා සක්මනේදී අත්දකින්නේ දේවල් ධාතු මනසිකාරය වශයෙන් තමයි දාන්නේ. වම් මේ මේ ඝනකම, උණුසුම, සිසිලස, කම්පන, චංචල ආදී වශයෙන් බලනවා මිසක් නෑ ඊට පස්සේ අහනවා කොහොමද මේකේ නාම රූප වශයෙන් නාම රූප වශයෙන් වෙන් කරලා දක්වන්නේ කියලා. ඉතින් ඒක ඝනකම මෙලෙක්කමෙන් වෙන්කොට දැන ගැනීම තමයි නාම ධර්මයෙන් කරන්නේ විඥාණයෙන් කරන්නේ. ඒක ඉතින් හරි කියන්නේ ටිකක් ඇතුළට ගිහිල්ලා බැලුවොත් අපිට කවමදාකවත් අත්දැකීමක් ලබන්න බෑ වෙනස් જાති දෙකක ගැටීමක් ඇති උනේ නැත්තම්. වෙනත් જાතියක ගැටුණොත් විතරයි ඒ සිද්ධිය අපිට අදාළ වෙන්නේ. ඒක නිසා උණුසුමක් අපිට දැනෙන්න නම් සීතලක් එක්ක ගැටෙන්න. උණුසුම ඒ හා සමාන උණුසුමක් ගැටෙනකොට අත්දැකීමක් වෙන්නේ නැහැ. ඒ වගේම අපිට කළු පාට දකින්න සුදු පරිසරයක් තියෙනවා. නැත්තම් කළු පාට පේන්නේ නැහැ. කම්පන බවක් අපිට වැටෙන්නේ චංචලකමක් එක්ක සාපේක්ෂ වෙන්න ඒ වගේම බරගතියක් අපිට වැටෙන්නේ සාපේක්ෂව මෙලෙග් මේ බුරුල් ගතිය සෑහළු ගතියක් තියෙනවා. ඒ වගේ මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක ගැටීමක් තමයි සිද්ධ වෙන්නේ මෙතන. නමුත් මේකේ අපි අනිවාර්යයෙන්ම එක පැත්තකට ආදරය කරන එක පැත්තකට තරහ කරනවා. ගොරෝසු ගතියයි සියුම් ගතිය වැඩිචාම සියුම් ගතියට කැමති නම් ගොරෝසු ගතියට වෛර කරනවා. ඇතර මේ ධර්මවල හොඳක් නරකක් අපිට පෙන්වන්න දෙන්න පණිවිඩය මොකක්වත් නැහැ. ඒකේ තියෙන්නේ ගොරෝසු ගතිය සහ සහැල්ලු ගතිය. නමුත් අපේ තියෙන අර ගෙනාපු ෘචි අරුචිකං සංඥා අගයන් ආඩම්බරයන් නිසා දැන් මේ වෙලාවේ අපිට සාමාන්‍යයෙන් සීතල පැත්තේ අපිට සීතල දෙයක් ගන්නොත් අපි ඒක තරහ වෙනවා. උණුසුම් දෙයක් ගන්නොත් කැමති වෙනවා. නමුත් අර ඉස්සල වෙලාවේදී සීතල දෙයක් ගැටුණයි කියලා කියන්නේ අත උණුසුම්කම තමයි එකෙන් කියන්නේ. ඒ සීතල දිශාවට අතේ උණුසුමක් තියෙනවා. උණුසුම් දෙයක් ගන්නවා කියලා කියන්නේ ඒ උණුසුම සාපේක්ෂව අතේ සීතලක් තියෙන නිසා මේ දෙකේ ගැටීමේදී අපි පුදුම විදියට කාසියක් අරගෙන ලංකාවේ සතිය කාසියක් ගත්තා එක පැත්තක රජිනීගේ මූණ තියෙන අනික අය පොල් ගහන තියෙන්නේ. අපි කියන පොල් ගහ විතරක් මට දෙන්න කියලා මූණේ පයි කියනවා. කොරතහගේ මොන දිගටද කරන්න පුළුවන්? හැම අත්දැකීමකම මේ පැත්ත විතරයි මට ඕනේ අරක නම් එපයි. ඒ කියන්නේ මැරණකම් රණ්ඩු කරනවා. අපි දන්නේ මේ එකේම දෙපැත්ත කියලා. නිසා අපි යමකට කැමති වෙනවයි කියලා කියන්නේ තව මොකටදෝ තියෙන තරහක් තමයි. මේක කවදාකවත් අපි පෙන්වන්න බෑ. ඒක द्वේතාවයට අහු වෙලා අපි ජීවත් වෙන්නේ හැම වෙලාවෙම හොඳ නරක දෙකේ, හරි වැරදි දෙකේ, සාධාරණ අසාධාරණ දෙකේ, ධාර්මික අධාර්මික දෙකේ අපි හරියට මේ ඉලක්ක ගන්න මේ පැත්ත වෙයන්, මේ පැත්ත නොවියන්. නමුත් ධර්මතාවය වලට එහෙම ඊටයක් නැහැ. උණුසුමේ සිසිලසේ කියලා මේ එකක් කැලසිලා එකක් සුදුසු මේව එකක් නැහැ. ඒ නිසා මේ ධාතු ගැන කතා කරනකොට බලන්න පටවි කිව්වහම තද ගතිය යාලු ගතිය දෙකටම පටවි කියලා කියන්නේ. උණුසුමටයි සිසිලසටයි දෙකටම තේජෝ කියලා කියනවා. වැකිරෙන ගතියටයි පිටුකොන ගතියටයි දෙකටම ආපෝ කියලා කියනවා. කම්පන ගතිය සහ ධර්ණ ගතිය දෙකටම වායෝ කියලා කියනවා. ඉතින් අපි මේක එක වෙලාවට එක පැත්තකට ගරු කරනවා අනිත් පැත්ත එපයි කියනවා. ඒසාව හැම වෙලාවෙම එනේන එකත් එක ගැටෙනවා. කවදා හරි ඒක ධාතු වශයෙන් බන්නවා කියලා කියන්නේ යම් ආකාරයකට අපි ගොරෝසුකමට කැමතිද ඒ ආ සමානව සියුම් දෙක දිහා බලනවා. යම් ආකාරයකට අපි තද දේ දිහා දකින්නද ඒ ආ සමානව මෙලෙක් දේ දිහාත් බලනවා. මේ දෙක අතර ධාතු වශයෙන් බලනවා මිසක ධර්ම වශයෙන් බලනවා මිසක භාව වශයෙන් බලනවා මිසක ස්වභාව වශයෙන් බලනවා මිසක මෙන්න මේක අනිවාර්යයෙන්ම මේ තෝරන බේරන ගතිය පොඩ්ඩකට පැත්තකට කරනවා සත්‍ය මාර්ගය. ඉවසීම කියලා කියන්නේ ඔකට. උපේක්ෂාව කියලා කියන්නේ ඔකට. එතකොට පේනවා මෙව්ව අපිට මේ මොනවද දෙන්නවක් කියන්න දෙන එකක් නෙවෙයි. ඒ එන එකට අපේ දක්වන ප්‍රතික්‍රියාව නිසා තමයි අපි මේ කළු සුදු හොඳ නරක කියලා ભેදයක් ඇති කරගෙන මේ හතර මහ භූතයත් එක්ක හැපි හැපි අපවත් චිලකුසාංශ කියන්නේ මේ හතරමා භූතයෝ මෙච්චර ලස්සනට අපිට මුරගාලා මේක කියද්දී අපේ තියෙන ඔලොමලකම නිසා උදේ වෙලා හැන්දා වෙනකන් හතරමාර භූත කියන උඹ කොච්චර තොරන් ගියත් මගේ තේරුමක් නැහැ මම උඹට දෙන්නේ එක හැන්දෙමයි කියලා. අපි ඌට කියන්නේ මොකද්ද උඹ කොච්චර හොඳ හැන්දෙන් දුන්නම් මං නම් තෝරන තෝරන තෝරනමයි. කොච්චර වුණ පුතත් ජනගේ තියෙන රංගන. ඒ ධාතු කියලා දැනගත්ත දවසේ ධාතු ධාතු වශයෙන් බලන්න ගියාම අපිට කිසි දෙයක ගැටෙන්න දෙයක්, රුචි වෙන්න දෙයක්, අරුචි වෙන්න දෙයක් නෑ. අපිට හැකියාවක් තියෙනවා. ඒකට ඇති හැටිය දකින්න. මට මේක වේවා මේක නොවේවා කියන්නේ නැතුව ඇති හැටිය දකින්න. ඒක තමයි උසස්ම තපස. කන්ති පරමන් තපෝති ටිකා කියලා කියන්නේ ඡාන්ති නම් තපස වෙන්නේ මේ එකක් එක්කවත් ගැටෙන්න බෝක ඔය ඔය එකේ අපි අර ඉස්සරහට පේන මූණට අපි කැමැතිව අකමැති වුණාට ඒක අනිත් පැත්තට පොම ඒක සම්පූර්ණ අනිත් පැත්තේ ඒක මෙහා පැත්තේ තියෙනවා. ඒක බලන්න අපිට විශ්ීමක් නැතිකම නිසා මේ ඇන හැම එකකින්ම අපි හිත අමනාපයක් හෝ ප්‍රසාදයක් ඇති කරගන්නවා. ඉතින් ඒක වෙන්නේ අර අපේ ජීව ශක්තිය හරියට නාස්ති වෙනවා. හරි ෆ්‍රික්ෂන් එකක්. හරියට ව්‍යාරන්ට ආයකට යනවා, ගෙවෙනවා, කැපෙනවා. දෙකම බාරගත්ත දවසේ අපිට හරි පහසුවක් එනවා. ඒ දේවල් සිද්ධ වෙන්නේ ධර්මතාවයකට. ඒ දේවල් කෙරෙහි මනන මනින ශක්තිය මානෙ කියලා අපි කියන්නේ තණ්හා මාන දිට්ඨි කියලා කියන්නේ. මාන්නේ අපි ළඟ තියෙන තාක්කල් මෙවට අපි අගයන් ආඩම්බරෙන් දෙනවා. දීපු ගමන් ඉඳලා අපිට ඒක නඩත්තු කරන්න වෙනවා, වග වෙන්න වෙනවා, අපි කියපු දේ සහතික කරන්න වෙනවා. ඊට පස්සේ අපි ඒකට දාසභාවයටපත් වෙනවා. ඒක දිහා විනිශ්චය කරන්න නැතුව වැලි ජජ්මන්ට් එක දෙන්නේ නැතුව ඊවන්ලි සස්පෙන්ඩඩ් ඇටෙන්ෂන් කිව්වා වගේ දේවල් දිහා එක මොහොතකට කඩාපනින්න නැතුවකට වෙන්න දෙන්න අරින්න පුළුවන් නම් ඕකෙන් අපිට ඉතුරු කරන ටෙන්ෂන් එකක් නැහැ. ඕකෙන් ඇති කරන ආතතියක් නැහැ අපිට. නිසා ධාතු මනසිකාරයට හිත දැම්මනම් නැත්නම් ඒ ආර්ට් එක අල්ලගත්තනම් අපිට එතන එතනම නිකන් මැෂින් එක හයි කරපු ප්‍රෙෂර් වැල් එකක් වගේ ප්‍රෙෂර් එක වැඩි වෙනකොටම